friends. We are going to start the question and answer session. We'll start with the few questions. Meanwhile, keep the invitation open if there are any other further things or as a time permits you will raise any question or any statements necessary uh, for the discussion. We are going to start with the written question. Uh, Sunil, so presenting the question to you. පරිණ්‍ය සදාහස කලකසිට පවතින තීන සමාවස නෝස් બ્લોක් නිසා නිතර ඉසබර ගතියත් නාසයෙන් ගඳසුවඳ දැනෙන්නේ අඩුවද ඇත. ආනාපාන සති භාවනාවල හෝ නාසයේ කෙළවර එය වදින තැනක් හෝ පැහැදිලිව නොදැනේ. නමුත් නාහස් ස්වරය ඇතුළත අවට ගොරෝසු බවක් ඉරිදි පැතුනා වැනි ස්වභාවයක් ඇයි. මෙය ඉසතද පැතිරේ. දෙල්ල සහ සමාන විකපුරු සිරුරම හිරවැටුණු හදවුණු ස්වභාවයක් ඇයි. ඒ අතරතුර තැන් තැන් වල රත් වුණු සිසිල්ුණු ස්වභාවයන් ඇති වී නැති වී යයි. ආස්වරය තුළ නරියන ගතිද දැනේ. නමුත් ආස්වාසයක් හෝ ප්‍රාස්වාසයක් වෙන වෙනම හඳුනාගත නොහැක. දෙස උස්පාත් වීමෙන් පමණක් ආස්වාද ප්‍රාස්වාස කරන බව තේරුම් ගත හැක. කොම බරගතියකින් ඉතා අපහසුතාවයක් දැනේ. සෑහෙන වේලාවක් ගිය පසු මේ ගතිය අඩුවේ. වායෝ පොට්ටබ්බ ධාතුවේ ස්වභාවය කම්පන චංචල නලියන ගති බව ධර්ම දේශනාවලදී අසා තිබුණද මහාන්ත නාස්පුරය ඇතුළත දැනෙන්නේ නාඩි වැටෙන්නාක් වෙන ස්වභාවයකි. දෙසක දෙවන ආයු වැටීම දෙතොල්වලද කම්මුල්ලි මස් පිටුවලද දැනේ. සෑහෙන වේලාවකට පසු ශරීරයේ කලවුරු ගල්වුණු ස්වභාවයන් ටිකක් පහව යයි. හොඳටම අඩු වී සෑදුවන්නේ නැත. නමුත් ශරීර පහසු සමබර තත්ත්වයකට එයි. මේ වෙන විට සමහර අවස්ථාවලදී අර මුලින් සඳහන් කළ නාසය වේගින් ටික වෙලාවකින් ඒ ඇතුළ නිශ්චල ස්වභාවයක් එයි. ඒ අතරතුර ඉඳිට ගැඹුරු ආස්වාදයක් ප්‍රාස්වාදයක් සිදුවීමේ හුස්ම වැටෙන බව මතක් වෙනවා. ඒ අතර සිතිවිලි රූපාදියද සිරුරු පුරා යන් යන් දැනීම දැනේ. ඒවා ඉක්මනින් බැහැර කොට සිත නාසයාවට දැනෙන්නේ දැනීම දෙතගෙන යාල ගැඹුරු නිශ්චල කාර්යයක් නොවන බවත් ඉක්මනින්ම එන්න අවධිය අවධිය හැකි බවක් මට තේරේ. ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නය වන්නේ අර මුලින් ප්‍රදාන් කළ නාඩි වැටෙන වෙන ස්වභාවය අසනීප තත්ත්වයක් නිසා සිදුවන්නක්ද? එසේ මට සිතෙන්නේ සාමාන්‍ය ජීවිතයේද ඉස්සබර ගතියක් වැඩි දිනවලදී මේ ගමනාගමනය වැඩි වී නාඩි වැටෙන ස්වභාවයක් නාසය තුළ දැනෙන නිසායි. එමය වැනි අවස්ථාවලදීද මොනාවක් හෝ ශරීරය එතන එමෙම ධර්ම ශ්‍රවණය වැනි අවස්ථාවලදීද වෙන යම් වේලාවක ඔබ ශරීරයේ වෙත සිහිය යොමු කළ අවස්ථාවලදීද මෙම නාඩි වැටෙන ස්වභාවය නාසය තුල බහා දැනේ. ස්වාමීන් වහන්සේ මගේ අනිත් ප්‍රශ්නය වන්නේ මට මේ අසනීප තත්ත්වයේ හුස්ම නිසා හුස්ම රැල්ල නොදැනෙන නිසා ආනාපාන සති ගන්න. ඔබ වහන්සේ මේට පිළිතුරක් ලබා දෙන්නේ නම් ඒ මහා උපකාරයකි. ඔබ වහන්සේට ඉක්මනින් දරුවකට හිතෙන්නේ ආනාපාන සතිය කොහොමද සතිය දිගටම කියනවා කියන්නේ. ඒ නැත්නම් කායගත සතිය කායි සිදුවෙන වෙනස්කම් පිළිබඳව සතිය තියෙනවා. නමුත් ඒ සතියට අනුවෙන්නේ ඉතින් ලස්සන දේවල්, සුන්දර දේවල්, සහැල්ලු දේවල් නෙවෙයි. ප්‍රകൃතිය පේනවා. ඒක නිසා ඒ වගේම මතක් කරගෙන ලියන්න උනන්දු වෙලා තියෙනවා වරින් වර මේ ආනාපානයට සම්බන්ධතාවය ඒකත් වටිනාම දෙයක්. ඒ නිසා මට පේන විදිහට නම් මේ දෙද වෙලා හිටියට වැඩිය හොඳයි ලෙඩ වෙලා හිටපෙක් කියලා. පාෂයට අරගෙන කියනවා වැඩි. ඒ නිසා දිගට මේක කරන්න කරනකොට තමයි තේරෙන්නේ. මේ කයට හිත ගත්තොත් ඒක තමයි කායගත සති කියලා කියන්නේ. මේකයි අපි හිතන රත්තරන්වත් මුතුවත් කණික්වත් අලිවත් මොනවත් නැහැ දුක තමයි තියෙන්නේ ඒක දැකන කැමති නිසා තමයි දැක්ක නිසා තමයි අපි මේ වර්තමාන මොහොත පැනලා එක එක දේවල් බලන්නේ ඉතින් ලෙඩ වෙච්ච එක නම් හිතනවා මේ මේ ලෙඩක ප්‍රශ්නයක් වෙන්නේ නැති අසහනයක් වෙන්නේ නැති රෝගයක් වෙන්නේ නැති ඉතින් ඒක නිසා ලෙඩ වෙච්ච නැති එක නම් මොනවාට රෝග කරන්න යන්නේ නැහැ ඉතින් ඒක තියලා නැත්නම් මම දැන් බලාගෙන ඉන්නකොට නම් අහගෙන ඉන්නකොට නම් මේක කොහොම ලස්සනට සති ධාරාව දිගට තියෙනවා. ඒ නිසා දිගටම මේ සති ධාරාව ඉන්නකොට ඒ විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා දුකේ අඩුවීමක් වෙන්නේ දැරීමේ ශක්තිය වැඩි වීමක් වෙනවා. එතකොට ඒක වෙන්නේ දුක අඩුවනවා. මම නැවතත් කියනවා. මේක තමයි ජීවිතය කියන්නේ. ඒක ජීවිතය පටන් ගත්තාම ඇඳ වෙනවා. එක දිගට පෙළෙනවා තව. ඒ නිසා අපි එක එක දේවල් බල බල එයාගේ මේවා බල බල ඉන්නවා. අපිට චරවචනාංශයේ උන්වහන්සේගේ සියලු බල ශක්තිය කියලා අපිට කියනවා. ඒක නෙවෙයි කරන්නේ කියන කයට එක ගන්න කියලා ගත්ත වෙලාවෙ ඉඳලා ඒ දනුකදේ ගහගෙන යත්ති දෙතිස්වද දෙන්න වගේ හැම වෙලාවෙම මේකට කතා කරනවා. මේකමයි සත්‍යය. මේකයි මම පිළිගත යුත්තේ. මේකට පළවෙනිම ආර්ය සත්‍යය. මේකෙන් මග අරන් ගියාට කිසියෙත්ම හරියන්නේ නැහැ. කොච්චර අපි උත්සාහ කරත් වතුරේ තෙත ගතිය නැති කරන්න බෑ. වතුර කියන්නේ තෙත ගතිය තමයි. මේ ජීවිතය ගැන දුක තමයි. නමුත් මේකේ ලක්ෂණම දෙවෙනි දරන්න පුළුවන්. වෙන කියන්නේ වෙන වචනයක් නෑ. ඔබ දරන්න පුළුවන්. ඒකෙම හිත තියනවා නම් ලැබෙන ලාභය තමයි අකුසල සිද්ධ වෙන්නේ. ඕකෙන් හිත පිට ගියනවා අකුසල. මේකෙච්ච සුත්‍ර දෙයක් නෑ. මේකෙච්ච ලස්සන දෙයක්වත් නෑ. මේකෙච්ච කාටවත් ඉනා මේක ගනි කියලා දෙන්න තියෙන දෑවැද්දකුත් නෑ. අනේ මට අන්නේ වටිනා ආදයක් කියලා සතුට වෙන දෙයක්කුත් නෙමෙයි. මොකද දරන්න පුළුවන්. ඒ දරන්න පුළුවන් ගතිය තියෙන මේ කායගත සතිය හිත තියාගෙන ඉන්නවනම් ඒකට හොඳටම විශ්වාසයි අකුසල් සිද්ධ වෙන්නේ. ඒ වගේම තියෙන අපලුත් යනවා මොකද මේකට ද්වේෂ කරන එක නෙවෙයි දැන් කරන්නේ පිළිගන්නකනේ. මේක තමයි ප්‍රകൃතිය කියන්නේ. නැත්නම් එතකොට වෙන්නේ මේ මේක ඉවසන්න පුළුවන් ගතිය වැඩි වෙනවා. නිසා දුක අඩුවීමක් අපේක්ෂා කරන්න එපා. බුදු දනදේ මැජික් එකක් අපිට කියලා දෙන්නේ නැහැ. මේ දුක කෙරේ ප්‍රතික්‍රියා කරන්න එපා. ඕක තමයි ආර්ය දුක්ඛ සත්‍ය කියලා බාරගත්තොත් ඒක දරා සිටීමේ ශක්තිය ප්‍රතිශක්තිය වැඩෙන කොට. එතකොට ඒක අපිට උදේට කනවා දවල්ට කනවා වගේ සාමාන්‍ය දෙයක් වඩපත් වෙන කරගන්න. ඒ විතරක් නෙවෙයි අරසාවක් තියෙන අපිට. අපි මේකෙන් පිට ගිහිලා ආර්යගේ ශරීරය බලන්න යන්නේ. මෙයාගේ ශරීරය බලන්න යන්නේ. අතීත සමාගතය යන්නේ නැහැ. ඒක අපුල සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ඇතුළේ තියෙනවා තමයි පේන පටන් ගන්න මේ සත්‍ය දකින්න බැරි කොටනේ මේ තියෙන මේ ද්වේෂය. මේ වල දෙන ශක්තිය දිහා බලන්න බැරි නිසා අපි පත්තරේ බලනවා ටෙලිවිෂන් එක බලනවා ආරය දිහා බලනවා මේ ආදියා බල බල හිටියට මේ ශක්තිය වෙනසක් වෙන්නේ නැහැ. එතකොට තේරෙන පටන් ගන්නවා නිතු ආකල් සංසාරේ මම වෙව්වේ මොකටද? මේක නොබලපු නිසා. දැන් මම මේක බලලා තේරුම් ගන්න මේක දරන්න පුළුවන්. මේ දඬහව කාලා කාටවත් කිව්වට කාටවත් කරන්න දෙයක් නැහැ යත් ඉන්නේ එතනමයි. ඒක නිසා මම මේකට මුහුණ දෙන්න ඕනේ කියලා මගේ කුසලතා ටික වඩන්න ගත්තොත් මම උදේ දහන්ද වෙනකම් මේකත් එක්ක ඉන්නවා කියලා මේකේ එකත් එක්ක ඉන්න අවශ්‍ය කරන ක්‍රමසහවිදි හොයන්න පටන් අරගත්තොත් අපි දැනට යොදවලා තියෙන ක්‍රමසහවිදි වලට ගොඩාක් තව මල්ලි තියෙනවා අවුල. ඒකවල තේරෙන්න පටන් ගන්නවා මෙව නෙවෙයි අපි මෙතෙක් කල දැනුම කියලා හෙව්වේ. අපි දැනුම කියලා හෙව්වේ මේ සැප වඩන එකක්. දුක තේරුම් ගන්න එක නෙවෙයි. ඒ වෙනුවට අපි මේ පැමිණි දුක් පරිදහයි කියලා අපි සිංහලයේ තියෙන වටින වචනයක්. මේ පැමිණි දුකට මොන දෙන්න පුරුදු වෙන්න පටන් ගත්තොත් අපි මෙව නෙවෙයි මේට වෙදී දුක් විඳලා තියෙනවා. එතකොට තේරෙන්න පටන් ගන්න මේ හැකියාව වැඩි කරන්න පුළුවන්. ඊට පස්සේ ආ ජීවිතේ ජීවිත ජීවත් කරවන්නේ කාටවත් අඳහැර පාන්නවක්වත් මේක උනායි කියලා අඳහව ගන්නවක්වත් නෙවෙයි. මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ පීරි ගෑම මේ තැවීම මේ දැවීමත් එක්ක ජීවත් වෙන්න පුළුවන් නම් ඒක නැත්නම් ඒක මග අර ගන්න හදන්න නැතුව ඒකෙන් පැනලා යන්න හදන්න නැතුව ජීවත් වෙන ක්‍රමයක් කියනවා ඒකට කියන සම්මාදිට්ඨි සම්මා සංකප්පය. ඒ කියන්නේ යාගේ වාචා සම්මා කම්මන්ත සම්මා යෝතිගයට යනකොට. ඒක නෑ ඊට පස්සේ මේ කාටවත් අඳහර පාණ්ඩයක් නෑ. අඬව ගන්නයක් නෑ. මේකත් එක්ක ජීවත් වෙන එක තමයි කරන්නේ. ඒක නිසා මේ ඕනම තමන් වෙත පැමිණෙන බාධකයක් සාධකයක් වඩපත් කර ගැනීම හැකියාව තමයි මේ ਸਰවඥාසී උගන්වීමේ තියෙන්නේ. ඒ උඟ දෙනෙක් මේක හීනමානයට අරගෙන මේ කල්පනා කරනවා මට මේ දුම රෝගී තියෙන නිසා මම සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි. මට භාවනා කරන්න බෑ. මට භාවනා කරන්න මේ ප්‍රශ්න නෙවෙයි මේ තියෙන දෙදේ ප්‍රශ්න වෙන්නේ නැති කියලා මේකට තමයි මාර්ගය කියන්නේ. නැත්නම් කෙලස් කියන්නේ. ජීවිතයේ මේ වැඩි දුක් සහිත දුෂ්කර ක්‍රියා කරනකොට දේවල් අත්‍යන්තර තියෙනයි වාදවලට අත්කලමතාන යෝගයට වෙනවා ඒත් තමයි පරමාර්ථය පාවා දුන්නේ ඒ නිසා බොහොම උනන්දු කරවන සුළු ප්‍රකාශයක් මේකේ තියෙන්නේ ධිකයට කරගෙන යන්න කරගෙන යනකොට යනකොට දවසක කියාවේ දැම්මට මේ වේච නැහැ කියලා වේච නැති වෙලා නෙවෙයි දැකීමේ ශක්තිය වැඩි වුණාට පස්සේ වේච කරනවා ඒක තමයි අපි කාටවත් අපිට දෙන්නත් බැරි අපි හදුවත් කාටවත් වරකම් කරන්නත් බැරි ශක්තිය ඒක නිසා මේ පැමිණිච්ච දේ තමයි වාසියට හරවගෙන ධිකයට භාවනා කරන්න ආනපන සතිය විතරක් නෙවෙයි සතිවරන් තියෙන ක්‍රම ආශක් දිනොත් මේක වන්නකොට පැහැදිලි ආනපන සතියවත් වැඩි මොකද තමයි තේරෙනවා මේ නහය ඇතුලේ පුපුරු ගන්න ගතිය වලින් අර දීර්ඝ උස්මක් ධනේන ගතිය පපෝස් පාර්ශන ගතිය ඉතින් ඒකේ පේන තියෙන්නේ තමයි බලන්න ඕන බවක් ගන්න බලන බවක් ගන්න ආනපනත් එක්ක සම්බන්ධතාවය තියෙනවා ඉතින් ඒ නිසා ඒක සාමාන්‍ය කෙනෙක්ගේ තරම් 100ක් නැතුව ඇති නමුත් වැඩි හොතට යනවා කියන්නේ. උනන්දුවෙන් ඉදිරියට යන්න කියලා ධෛර්ය කරනවා. කරස්වාමීන් වහන්සේ අද උදේ කිව් පරිදි අවිද්‍යාව පිළිවීමට සති සම්ප්‍රදාන දෙකම අවශ්‍ය බව වැටහෙනවා. සම්ප්‍රදාන යන වචනේ ක්‍රියාවට නගන්නේ කෙසේ දැයි අනුකම්පාවෙන් දෙවියන් පාදලා දෙනුනේ අවුෙන් ඉල්ලා සිටි. ඊට සමාන අනිත් ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ සතිය පිටිය සකස් කර දෙනවා කියලා විස්තර කළ ආකාරයේ සම්ප්‍රදාය සරල වචනින් කෙසේ කිව හැකිද? අවස්ථාවක සූත්‍ර දේශනාවට සතිය ඉදිකටුව ගමන ඉදිකටුව ගමන මේක සම්පජාඤ්ඤ කියලා කියනවා සම්ප්‍රජාන කියලා කියනවා ප්‍රනෝස් කරන විදිය සම්ප්‍රජාන කියන වචනයක් නෑ සම්පජාඤ්ඤ සම්පජාන තමයි පාළිය පාවිච්චි වෙන්නේ මේක කොහොමදක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒක සිද්ධ වෙන්න දැරලා බලන්න එකක් තියෙනවා මේ කරන්න ගිය ගමන් අවුල අවබෝධ කරගන්න බෑ හොඳට සතියින් ඉන්නකොට වැඩේ වෙයි ලස්සනට මිටි තනින් වතුර වැසේ යේ කිව්වා වතුරේ කොතනද ওই පිටිතලේ වතුරට පස්සේ රතිය තියෙන්නේ කියලා එකක් නෑ වතුරේ ස්වභාවය. ඒ කාවුත් උගන්නන්න ඕනේ. ඒ නිසා ඥානය කියන එක අපි බලාපොරොත්තු වුණාට මේ ක්‍රිස්ටල් ෆෝම් එකේ හරි සුපර් මාකට් එකකට හරි එකක් නෙමෙයි තියෙන්නේ. ඒකට අවශ්‍ය පරිසර වලදී ඒක හැදෙනවා. ඒක ඉබේ සිදුවෙන එකක්. ඒක තමයි අපිට මේක අරියාදිත ඉట్లా තියෙන්නේ. අපි තකබන ඥානයට ගන්නවා. තකබන තකබන ඥානෙ නෙවෙයි ඇති වෙන්නේ වෙන අමාරුකමක්. නොවැනි අමාරු සටබහවදී. අපිට කරන්න තියෙන අවශ්‍ය පරිසරය හදලා දීලා මේ ඉවසීමෙන් ඉන්න එකට උපේක්ෂාව වේදන්න. එතකොට ඒ සතිය දුන්නට පස්සේ සම්පජානිය යනවා කටයුතු කරගෙන යනවා. ඉතින් ඒක වෙනස්කයක් තමයි මේ අධ්‍යාපනයේ හරහා අපිට මේ දැනුම කියලා එකිනෙකාට රණ්ඩු කරලා පරයාගෙන විභාග කරලා ලබා ගන්න හදන දේ ඒකයි මේක මොකක් වෙනස් ඒක උතුරලා ගන්න දෙයක් මේක ඉබේ හම්බෙන දෙයක් අර ඒකේ කරන කේ ප්‍රතිපදා කාම වෙච්ච තෑග්ගත් තමයි සම්පජාන කියලා කියන්නේ ඉතින් ඒක මේ රැඳෙන ලැබෙන ආශීර්වාදයක් මිස උතුරලා ගන්න දෙයක් නෑ ඒ සම්පජානීය සම්පජානීය තමයි සිහිනුවන කියලා කියන්නේ නුවණ කියලා අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ඒක සඳහා උත්සාහ කරනවා කියන්නේම මොඩේ කියන්නේ කදාකත් ඥානවන්තේ මේ හේතු සම්පාදනය කරාට පස්සේ ඵල අපේක්ෂා කරන්නේ හේතු සම්පාදනය කළ ඵල අපේක්ෂා කරනවා නම් ඒකෙන්ම ලැබෙන ඵලයේ தත්ත්‍ය චිත්තුච්ච බවටපත් හේතු සම්පාදනය කරන ඵල ලැබෙන එක තමයි හේතුඵල ධර්මය කියලා කියන්නේ. හැබැයි හේතු සම්පාදනයෙන් නම් 100 200ක් උත්සාහ කරනවා. තමයි හැකි. උල්ලෝතර උත්සාහ කරන හේතු සම්පාදනය කරන ඊට පස්සේ හේතු අරගෙන ඵල ලැබෙයි. හේතුව නැතුව ඵල අපේක්ෂා කිරීම කියන අවස්ථාවදී කියලා. හේතු සම්පාදනය කරන්නේ නැතුව බලාපෙක්ෂා කිරීමට හේතු සම්පාදනය කළ තවත් බලාපෙක්ෂාවක් කිරීම තමයි අසහනය කියන්නේ කදාකත් හරියට. ඒ තමයි දැනගන්නකොට මම කෙනෙක් තියෙන්නේ කියලා ඒක වෙන්න තියෙන දේලාවේ. ආන් ඒ වගේ ලකෝ වරචකමක් අවශ්‍යයි. ලකෝ තරතුරකමක් අවශ්‍යයි තමයි මේ සම්පඥාණයට සති සම්පඥාණය කියන දෙකේ අයිතිවාසිකම් ගන්න. මේ සතිය නම් කර දෙන්න දෙයක්. ඒක සම්පූර්ණයෙන් ලැබෙනකොට කියත හැකි ආනන්ද ඒ කියන්නේ සතිය මේ දිහා යම් තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. එතකොට ප්‍රතිඵල එන්න පටන් ගන්නවා. ඒක පිළිබඳව අපිට මෙහෙම වෙයන් හරිම වෙන්න ඕන කියලා කියන්න අයිතියක් අපිට දීලා නැහැ. ඒක ලෝකෝත්තර ධර්මයේ සිද්ධ වෙනවා. චිත්ත ඥානක සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේක ඊට වැඩි පැහැදිලි කරන්න බෑ. මොකද පැහැදිලි කරන්න බැරි කරන්නේ මේ ඥානයට කැදරකම આવොත් ඒ හොඳ ඥානයක් එන්නේ. කැදරකම කාපුවම එන්නේ කැදර ඥානය. ඒක උදුරලා ගන්න බෑ. නමුත් කෑදර වෙන්න ඕන ප්‍රතිපත්තිය උදලා. තමන් කල යුතු දේ කරන්න සතිය වඩන්න. එතකොට සම්පජානිය ලැබෙනවා. ඒක නිසා සම්පජානිය කියනකට නෝන කියලා යොදවනවා. සිහි නෝන කියලා අපි සිංහලෙන් දාන්නේ. නැත්නම් ක්‍රිය කොම්ප්‍රෙන්ෂන් කියලා ඉංග්‍රීසියෙන් දානවා. කොහොමද ඒක කරපු තමන්ට කරපු දේට ලැබෙච්ච ලැබෙන සම්මානයක් එහෙම නැත්නම් ආශිර්වාදයක් කියලා හිතාගන්න. කරස්වාමීන් වහන්සේ උදේ ප්‍රශ්නය පංච උපාදාන ස්කන්ධය ගැන ඇසුවේ මගේ භාවනාවට අදාළ ප්‍රශ්නය තමයි. ප්‍රශ්නය යොමු විදියට සමාවයදී සිත ගැන භාවනාවට යොදන විට වේදනා සංඥා සංකාර විඥාන එකතු වෙන හැටි දැනෙනවා. පස්සේ දැනෙන්නේ තේරුම් යන්නේ වේදනාවට පසුබය. මුලදී දැනගන්න අමාරුයි. නමුත් කටුරුන්දේ ඥානාරාමයේ විසින් පංච උපාදානස්කන්ධය නාම වේදනා සංඥා චේතනා පස්ස මනස්කාරය හැටියට ධර්මයේ භාවනාවෙන් සිත තේරුම් ගන්න අමාරුයයි සිටේ. තවද අප දාම්පාසයේ දරුවනට වයන්නේ ආත්මාරාලයේ හැටියට අපි උගන්වන්නේ කයි ක්‍රී ක්‍රමයයි. කරුණාවේ මේ දෙකේ වෙනසට ඇලි කර දෙන්න. ඉතින් තියෙන ක්‍රමයට අමාරුයි කියලා වරක් කරන්න. ඉතින් භාවනා කිරීමක් කියන එකක් ඇත්තේ නෑ. රූප කායන වශයෙන් කරනකොට වේදනාන වශයෙන් යොමු වේ කායන වශයෙන් සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ චිත්තාන වශයෙන්ට ඒ වෙනතු ඒ කායන වශයෙන් වේදනාන වශයෙන් අනු සම්පූර්ණතාව නොලබා චිත්තාන වශයෙන්ට යන්න හදනවා කියලා කියන්නේ නැහැ. අර අනුභව ශික්ෂා අනුභව කිරියා අනුභව ප්‍රතිපදා කියන එක ඉන්නවා. එතකොට තියෙන්නේ මනෝ ලෝකයක් වෙන්නේ. ඉතින් මේක ගැන කියනකොට ඒ දලයි ලාමතුමා කියනවා සමහර හිතනවලු මේ අපි ගහින් ගොතේ කඩ දිගේ ගිහිලා අතුවලට ගිහිලා ගෙඩි කඩන කරනවා. ඔක තමයි මේ කායන පසන වේදනා පසන චිත්තාන පසන ක්‍රමය. ඒ ඉතින් ගුරුල උඩින් ඇවිල්ලා කන්නේ. ඉතින් ආගේ අපිට බැරිද කෙලින්ම උඩින් ඇවිල්ලා ගෙඩියම වහලා කන්නේ. ඉතින් එහෙම හිතන එක හරි ස්මාර්ට් කියලා. ඉතින් ගහනවත් කුරුල්ලට ඒ කෙලෙන්න පුළුවන් ශක්තිය ගත්තෙත් ඔය බිම ඉඳලා තමයි පොළවේ තමයි. ඒ නිසා බුදුචානන්සේ පිළිවර්තය කියනවා. ඒක එකින් එකට එකින් එකට ගැඹුරු වෙන පිළිවෙලක්. ඒ පළවෙනි පන්තිය තමයි රූප පිළිබඳ භාවනාව. කායන වශයෙන්. ඒක කරනකොට ඇත්තටම ඒක ඔක්කොම වෙනවා. කල්පනා කරලා ගන්න ගියාම ඒ ඔක්කොම මේ මූල ධර්ම වල අතර තියෙන විරසකකම් කියන්නේ අරියාඩුවට හිටිනවා භාවනා කරන්න කරන්න අවුලෙන් අවුලට යනවා ඒකයි මේ මේ සතර සතිපට්ඨානෙ මුලින් කාය ප්‍රශ්නාන්ත බීමේ වැදගත් කරනවා ඒකේ මහසිසාරි ස්වාමීන් වහන්සේ පුදුම විදියට මේ අවධාරණය කළ තැන මේක තියෙන ස්වභාවික ගතිය කාය ප්‍රශ්න අල්ලන්න කරන්න පුළුවන් දෙයක් හරියට කියලා තමයි මොනසොල්පත් කියලා අපිට අකුරු කියලා දෙන්නා වගේ කියලා දෙනවා චිත්තාකර්ෂණක් කෙලිම යන්න කියයි කියලා කියන්නේ අර මොනික බදරන්න නැතුව කොතට ෆවුන්ඩේෂන් දාන්න නැතුව චතුකවල් ගන්න හදනවා. ඉතින් සමහර හතරකින් ලයිනවා. උදේ යවත් ප්‍රශ්නේ දවල් යවත් ප්‍රශ්නේ තාම තියෙන ප්‍රශ්න තේරුම් කරගන්නේ නැහැ. අනිත් එක මේ බුදුහාමුදුරු පෙන්න මේ ස්වභාවික ක්‍රමයේ තේරුම් කරන්නේ හැකිතාක්කට කායන පශනා මේ ආශස් ප්‍රසාසන තමයි වායෝ කොට ප්‍රදාතු නැත්නම් සක්මන් කරන වෙලාවට වම දකුණ ඕක ඉගෙන ගන්නට ඕක ඉවරනකොට මේක නිකම්ම සිද්ධ වෙලා තියෙනවා. මේක හරියටම සත්‍ය කීපයකට පෙර රෝගලක දුෂ්කරවන්තා සම්මේලනක වාරේ පැමිණෙන තෙක් හයි පොළවක් මත ඇති කුතුහක වාරී සිටී. තවත් පස් හය දෙනෙක් ඒ අයගේ වාරේ පැමිණෙන තෙක් මා සමග වාරී සිටියා. අනිසත් විමගියා බලා සිටියා. එකපාරට මේ සුදු පාට ටයිල් පොළවේ හරියට අබ ඇට ලක්ෂ ගණනක් පුරනවා වගේ එහෙම නැත්නම් හරි වේගෙන් වැයමින්දු පොළොව මත පතිත වෙන්න ආදී ඇති වෙන්න නැති වෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ මට ඒ ටයිල් කොටස තේරුන්නේ නැහැ. ඒ තුලින් තමයි මේ දේ දැක්කේ. ඒ සිදුවියේ මහා ඉදිරි පිට ඇති ටයිල් කොටු දෙක තුනක මා ඉදිරියේ හිතේ කිසි කලබලයක් නැතුව බලා හිටියා. කිසියම් සතුටකුත් හිතට ආවා. මේ බුදුන් වහන්සේ දේශනා කළ දෙයක් වෙන්නේ නැති කියලා. ඒ වෙලේ ඇසරගෙන හිටිය නිසා ඒ මනෝවිකාරයක් නොවන බව තේරුණා. මම ඒ වෙලේ සමාධිය කිසි කියලා නොදැන්නේ. හැබැයි හිතේ කිසි කලබලයක් තිබුණේ නැහැ. මේ තත්තර කීටක් දෙවි නතර වී නැවත සුපුරුදු ලෙසටයි පෙනුණා. අද උදේ මම උදේ කරාරය ගනිමින් සිටින විට ඒ විදිහටම කාපට් පොළවේ කා වේගයෙන් කලින් විදිහටම අපෑට වාගේ ඇතිවෙමින් නැතිවෙමින් පේන්න ගත්තා. මේ කලිවතාවට වඩා ලොකු ප්‍රමාණයක සිදු වුණා. මෙයක් සිදු වූයේ ඇස් ඇරගෙන සිටින විටයි. තත්පර තත්පර කීපයක් තිබී නැවත සාමාන්‍ය විදිහට පේනවා. එහෙනම් ඒ මෙවැන්නේ කියන දේ දැවෙ පෙනෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මතාවය මෙවැන්නේ නැති කියලා මට හිතුණා. ඒ වගේම ඒ දැන් දෙකේදීම බාහිරම වර්ග දෙකක් වෙනවා. ඒ දෙකේම කියන මට්ටමට ඒ විනිවිදිනවා මම දැන් දැකලා තියෙනවා කියලා කැටිච්ච බුදු පිළිම රාශිය තියා බලන්න ඇත්තට බුදු පිළිමයක් කියලා කිව්වොත් ශ්‍රීමාන රූපයක් බුදු පිළිම බලන්න ඉතින් ඒ වගේ තමයි අපිට මේ 3D යන්න පුළුවන් අපි මේක තියා බලන්නත් ඒ පහරා ඇතුළට යන්න පුළුවන් ඉස්සරහට එන්න පුළුවන් ඒක වෙන්නේ එකම දෙයක් තියා මුටික වෙලා බලන්න බලන්න ඉන්නකම ඒ කොයි වෙලාවෙ කොහොම වෙනවද දන්නේ එතකොට පේන පටන් අර ගන්නවා මේක කොයි දේදියා බලන හැටියක් කම්පන ඇති. කොයි දේදියා බලන චංචලයක බලා හිටීම ඕනීම. මමන යන වැඩ. මාදුක. නමුත් ඒක කිලෝරක් නතුව දකින්නට තියෙනවා. ඉතින් සමාජාලාට භාවනා කරනකොට තමයි මේ ආශ්‍රද ප්‍රසාද කියලා වෙන් වෙලා තියෙන තාක් කල් මේක සීතල මේ කුණුසම ජීවිතේ හොඳට බලනකොට දෙකම අන්තිමට ඔය වගේ ඒකට කියන්නේ සංතතිය කියලා අපි. කාලේ වහන්නේ නැත්නම් ෆ්ලක්ස් කියලා කියනවා. නලියන ගතිය. ඉතින් මේක හරීම පාළු කරන ගතියක්. කවුස්පේන්තු කරන ගතියක් තියෙනවා. ඕනියමක්. ඉතින් එසා පැත්තක බේන විදිහට වෙන එකට හිත දානවා. ඔයනම තාක්ෂණයට එකම අරමුණක් ගෝ කරගෙන යන වෙලාවට රුධිගත කරගෙන යනකොට පේන්න පටන් ගන්නවා මේක මොන જાතිකවත් මගහරින්න බෑ දවසක මේක පිළිගන්න. ආශ්වාස ප්‍රශ්වාසෙත් මේක තියෙනවා, බිම්බීම හැකිලිමෙත් තියෙනවා, වම දකුණෙත් තියෙනවා. සාමාන්‍ය වචනෙට කියත හැකි. ඕක දකින්නකන් තමයි ගුරුවරු අතර වෙනස තියෙන්නේ. ඕක දකින්නකන් තමයි අරමුණු අතර වෙනස තියෙන්නේ. ඕක දකින්නකන් තමයි භාවනා ක්‍රම අතර වෙනස තියෙන්නේ. ඕක දකින්නකන් තමයි මේ සම්බන්ධ මේ විපස්සනා නානා ප්‍රකාර වචන තියෙන උතෙන් දෙනවා. උතෙන් ආවශ ඔක්කොම එකටම හැදි ගෑවිලා යනවා. මොකද වෙලා තියෙන්නේ ඕක හරිය පාලු කරනවා. මොකද හරිය මුස්පේට්ටුවක්. ඕක මහා ඕනියමක් වගේ පේනවා. බුදුජානකදී අපිව යොමු කරවන්නේ ඕක නොබලා ඉන්න බැරි තත්ත්වයකට යනකම් බහුලීගත කරගන්න. ඊට පස්සේ බාරගත්තට පස්සේ පේනවා ඕනම දෙයක් දිහා බැලුවට පස්සේ ඒ විනිවිදින්න පුළුවන්. විනිවිදට පස්සේ ඔක්කොම තියෙන එකම සත්‍යතිය. ඒක ලස්සනට ඒ මේ දැන් පන්සිවාංශය දීලා තියෙනවා. වේවින්ද වේ කියලා පුංචි පොතක දේක පුද්ගලික ලක්ෂණ දැකීම තමයි භෞතික විද්‍යාව කියන්නේ. වස්තු මාරු කරන්නේ නැතුව තමයි පහසු විතර මතු කර ගන්නකොට එකම වස්තුවක් ගන්න එක දිහා බලනද ඒකට ඒක හරහා පොදු ලක්ෂණය පේනවා. පොදු ලක්ෂණය කියන්නේ සංතතිය. හැම දෙයක්ම හැදලා තියෙන්නේ සංතතිය තමයි. ඉතින් ඒක මයික්‍රොස්කෝප් එක හොයාගත්තට පස්සේ විද්‍යාඥයෝ දැක්කේ ඇස් දෙකට සාමාන්‍ය ඝන සංඥාවෙන් බලන මේක මේක පතරන් මේක රීදී මේක හයිඩ්‍රජන් මේක ඔක්සිජන් කියලා අනම්මනයි අපි නම්මනම් දානවා අර්ථවග් වේදාලා පෙන්නනවා. ඒත් ඔක්කොම හැදලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන්ස් වලින් ඒක බලන්න බෑ. සාමාන්‍ය අන්වේෂකයන් වලට ඉලෙක්ට්‍රෝන අන්වේෂක වල. ඊට පස්සේ ඒක වෙන්න තියෙන මුල මූලික දේ කියලා හිතුවට ඒ හැම එකක්ම කඩ කරනවා. අනිත් ඊට පස්සේ ඒක ශක්ති විශේෂයක්. කොයි වෙලාවෙද මේ ශක්තිය ද්‍රව්‍යයක් බාටපත් වෙන්නේ කොයි වෙලාවෙද මේ ද්‍රව්‍ය ශක්තියක් බාටපත් වෙන්නේ කියන එක කාගවත් න්‍යායපත්‍යක් නෙවෙයි. ඒ දේවල් බාටපත් වෙච්ච ලෝකෙට තමයි අපි මේ විශ්වය කියලා කියන්නේ වම දක්න කියන්නේ හොඳ නරක කියන්නේ කවදා හරි ඔය ලක්ෂයකට ගියම ඒ විතර වෙනස් වෙන ඒ සංකේතයට ගියාට පස්සේ මේක බලුවමනයක් විතරයි. ඒ බලුවමනේ උඩ කැලල හොඳයි මට කැලල නරකයි කියන්න බෑ. පිටපොත්ත හොඳයි මැද නරකයි කියන්න බෑ. අතීකට එකයි. ඉතින් මොකට කරන්නේ කරන්නේ? ඔබට අම්මලත් ඒකම, මටත් අම්මලත් ඒකමයි. ඕක නැති තාක්කල් තමයි අපි මේ එක එක කරක උරුක්ක අල්ලගෙන මුල්වැරියෙන් ඉල්ලනවා. අර කැලේ මට ඕන කියනවා, මේකෙන් ඕන කියන කියනවා. මේක තමයි හොදකින් තාක්කල්. දැක්කට පස්සේ තේරෙනවා මේ ෆ්ලක්ස් එක නැත්නම් මේ සංතතිය දැක්කම කොයි දේ මොන දේ ඇලුවත් ඔච්චර තමයි තියෙන්නේ. හැබැයි ඒක දැකීම බලාපොරොත්තු සුඛ කරන සුඛයි. ඉච්ඡාකංගච්ඡ කත කරන සුඛයි. සකපොදෝන සුඛයි. වචන වල දාගන්න බැරි වෙන සුළුයි. සංනිවේදනය කරගන්න බැරි සුළුකක් තියෙනවා. ඒව තමයි සාමාන්‍ය ලෝකයේ හිතේ නමුත් සර්වඥාන්සිකේ දැනුම තියෙන්නේ මෙතෙන්ට ගිය එකන හැරෙනකොට සර්වඥාන්සික දන්නවා මේ මනුස්සයා දෙකම දැකලා ඉන්න කතා කරන්නේ. බාහිර තියෙන මේ මවාපාපු එක නෙවෙයි. ඒක ඇතුලේ තියෙන මේ සංතතිය දැක්කට පස්සේ මේ මනුස්සයාට නිබ්බාන පරිසංයුක්ත ධර්ම දේශනාවක්. එහෙම නැත්නම් මේ ශූන්‍යතා පරිසංයුක්ත ධර්ම දේශනාවක් තේරුම් ගන්න පුළුවන්. ඒක තේරුම් ගත්තේ නැති එකනායකින් ඥාණයෙන් තමයි තේරුම් ගන්න වෙන්නේ. තර්කයෙන් තමයි තේරුම් ගන්න. මොකද මේක ශූන්‍යයක් තියෙනවා. සංසන්දනාත්මක මොනම දෙයක්වත් මොනම හැඩයක්වත් මොනම ආකාරයක්වත් නැහැ. ඒක පණුණාලියනවා වගේ පොඩ දාව මාළුවෙක් ගහිනවා වගේ දෙකට කවුරු පණුවෙක් නටනවා වගේ ඒ නාලියට ගතිය තමයි තියෙන්නේ. ඒක භාවනා ප්‍රවිෂ්ඨයේ වශයෙන් කියනවා විපස්සනා භාවනා. මෙතෙන් එහාට තමයි විපස්සනා භාවනා තියෙන්නේ. ඒ සයිතේ එනකන් අරමුණ වෙනස් වෙනවා, ගුරුවරු වෙනස් වෙනවා, සමත කියනවා, විපස්සනා කියනවා, ධ්‍යාන කියනවා, මාර්ගපත මොනවා කියවත්. ඔතන එහාට ගියාට පස්සේ තියෙන්නේ පොදු පිටපොත්තේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක නැත්තම් පිටපොත්තේ පිටපොත ඇතුළ. මේ දෙක ඕන වෙලාවක එහාට මෙහාට යනවා. ඔය අපි හිතන සමාධි ඒක මොනවත් නැහැ. ඒකට කොයි වෙලාවෙන් ද්‍රව්‍යයෙන් අද්‍රව්‍යම වෙනවද කොයි වෙලාවෙන් අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යම වෙනවද කියලා කියන්නේ. අන්න ඒකට පුරුදු වෙච්ච මනසට මනසක් ඒකට පුරුදු වෙච්ච මනසක් මොන දෙයකින්වත් කලවන්නේ මොන දෙයකින්වත් පිළිගන්නේ මේ අරක දෙන්න මේක දෙන්න කියලා දන්නවා කොයි එක ගත්තත් ගන්න ඕකයි දෙන්නේ ඕකයි කියලා වරක් කියනකොට මේක දුන්නයි කියලා වැඩක් නැහැ. දිගට මේක තියෙන මේ සත්‍යතිය තියෙන. ඒක නැති වෙනකොට තමයි අපි රණ්ඩු කරන්නේ. ඒ නිසා මේක පුළුවන් තරම් උදේ ඉඳලා හැන්දගෙනකම් තමන්ට පුරු කර ගන්නවනේ ඒ වලත් බෞද්ධිකත කර ගන්නවනේ මේක තමන්ගේ බෑ නිවහන බාටපත් කර ගන්නවනේ ඒක දන්නේ නැතුව මේ දේවල් වලට රණ්ඩු කරන කට්ටිය දිහා බලනකොට අරකට මේකට ඊර්ෂ්‍යා කරගෙන ලෝභ කරගෙන ඉතින් කවදා හරි ඇත්ත දැක්කම මේ මිනිස්සු ලෝභ කරන්නේ ඇත්ත දැක්කම ඊර්ෂ්‍යා කරන දෙයක් නැහැ ඒ දැක්ක නැති මම කරගෙන මොන කොට නැති තීරය කරලා හරි කමන්නේ ඔබගේ බබාගේ බබාගේ මනාවෙන කොහොම කරලා හරි අපියන් කියලා. ඒ පැත්තෙන් අනුකම්පාවක් ඇති වෙනවා. ඒ පැත්තෙන් පේනවා. මේක දකින්නකම් ඔතේරීමක් වෙන්නේ. එතකන් අතේරීම නිකන් හුදු රංගපෑමක් විතරයි. මේ දැක්කට පස්සේ අතාරින්න දෙයක්වත් නැහැ. මොකද මේ කල්ලන්න බෑ. මේ කල්ලන්න. මේක කුටි කඩන්නත් බෑ. මේක දෙදන්නත් බෑ. ඒක මේක යම් ආකාරයකින් ඉන්නකොට මේක බහුලීකත වෙනවාද ඒ ආකාරයේ ජීව රටාවක් එනවා. ඒ ආකාරයේ කර්මාන්තයක් කරනවා. ඒ ආකාරයේ වචනයක් කතා කරන්නේ. ඒ ආකාරයේ සංකල්පයක් පවත්වා ගන්න. ඒ ආකාරයේ දෘෂ්ටියක් පවත්වන එක තමයි තියෙන්නේ. ඉතින් මේකට කාලයක් සීමාවක් යන පිළිගමක් මේ අද පටන් ගත්ත විනය ඊ පටන් ගත්ත කියලා කතාවක් නෑ. ඔකට ගියාට පස්සේ තේරෙනවා ඕකෙන් මෙයාට පැත්තේ තමයි කාර්ය සහ දේශේ තියෙන්නේ. ඔකට කියනවා කාර්ය සහ දේශේ දෙකම අවලංගු වෙලා යනවා. අපි ඒකට සදාකාලික தත්ත්වයට වැටෙනවා. හැබැයි ආයසරයක් අර කාර්ය සහ දේශේ තියෙද්දට එන්න පුළුවන්. ඒ නිසා ඒක නට දෙකක් තියෙනවා. කැමති නම් මේකට යන්න පුළුවන් අසහනයක් නැහැ, කාලයක් නැහැ, දේශයක් නැහැ. ඉන්න පුළුවන් කැමති නම් මේකට එන්න පුළුවන්. ආපස්සේ කාර්ය දේශය පෞද්ගලික ලක්ෂණය ඔක්කොම තියෙනවා. ව්‍යාකරණ තියෙනවා, භාෂාව තියෙනවා, සාකච්ඡා කරන්න පුළුවන්. ඒ දෙකම දැනගත්තට පස්සේ තමයි ආධ්‍යාත්මයේ විපස්සනා වැඩේ පටන් ගන්න. ඒක මේක මට කියලා තියෙනවනේ දැන් බයකට මගේ දැන මැකේ තියෙන මේක බහුලීකත කලේටක්. ඒක වැඩෙන ආකාරයක් යම් ආකාරයක කියනවාද අන්නේදී පුරුදු කරන්න වෙනවා. පිට තියෙන්නේ මේ සම්පූර්ණ දෙයට වැටුණා තමයි. මේකට ගියාට පස්සේ ඇතුලේ පිටේ හොඳේ නරකේ ඊයේ වෙරේද අනම්මන මොකොත් නැහැ තමයි ලකුණු කියන විදිහට ටයිල් එක පේන්න පුළුවන් අහස පේන්න පුළුවන් නැත්නම් කාපට් එකේ පේන්න පුළුවන් කවදාද යානපාන දකම තේච්චෙච්ච එතකොට එයා දන්නවා මේකේ ඉන්න තාකල් ඇතුළ පිට කියලා එකක් නැහැ මේකේ ඉන්න තාකල් මේ විඥාට විඥාටෙන්ට මැජික් වෙන්න පුළුවන් ඔක්කොම එකනේ අරි වැරදි නෑ හොඳ නරක නෑ ඇතුළ පිට නෑ ඊයේ අද හෙට නෑ ඕකෙන් එළියට ආපු ගමන් තමයි ඔය අතර පිට ඔක්කොම තියෙන්නේ. ඒකකොට තේරෙනවා. ඒක විතරයි ව්‍යාකරණයක් සහ භාෂාවක් තියෙන්නේ. මේකට ව්‍යාකරණ භාෂා නැහැ. මේක ඇතුළ පිට නැහැ. මේක බහුලීගත කරනවා කියලා කියන්නේ. <clears throat> වැඩි වේලාවක් ඉන්න දකින දකින තැන්වල ඒක දැක් ගන්න පුළුවන් ප්‍රතියක්. ඔන්න මට තේරෙන්න මෙච්චර ප්‍රසිද්ධ දේනියක් මේ මකාගෙන මේක මගේ කියාගෙන ඊශා කෝපමාන කරගන්න හදන්නේ කෑදරකට නෙවෙයි. මේක දාන්න. ඔක්කොම අපිට එන chance එකක් දෙන්නේ නැහැ. මුලිකදී අපිට ඒක බලන්න ඉන්න ඕනේ කොට පෙන්නන්නේ නැත්නම්. මොකද නොබලන්න කිව්වොත් නොබලන්නත් බෑ. මොකද පාට නිකන් සිද්ධිය සිද්ධ වෙනවා. මේ ඇහුවට ප්‍රශ්නකට උත්තරේ නම් ඕක කියන එක තමයි. වැඩි වෙලාවක් තියෙනවා මේක. ඇත්තට එහෙම අපිට choice එකක් දෙන්නේ නැහැ. ඉතින් මොකක්ද වෙන්නේ? ඒක ගන්න නැහැ. ඉතින් ඒකට කියනවා මේක හීනයක්ද, concept එකක්ද, reality එකක්ද, නින්දද, ඒ වගේ මේ නිකම්ම නිකන් අපාට වැදගත් ඉඳගෙන ඉන්නකොට අවීචි මේක පේන්නේ ගඳ කිදී කියන්නේ. අවීචි මේ මුදුන පුදන මල පුදන කොට දකින්නේ මේ මල පහ කරනවා පේන්නේ. මේකට ඔය කලාව වෙලාවක් නැහැ අපිලාට තේරුම් ගන්න තියෙන මට මේකට පින තියෙනවා පොටෙන්ෂල් එක තියෙනවා මට පුළුවන්කමක් තියෙනවා නම් මම අනුග්‍රහ කරන්න ඕනේ මේක නැවත නැවත දකින්න බලන බලන තැන දකින්න ඒක කිව්වට හම්බ වෙන්නේ නැහැ එවැනි නමුත් මේකක් ෂුවර් මේක දැකපු මනුස්සයාට නොදැකපු කෙනාට වැඩිය මේක කල්පතු කිරීමේ හැකියාවක් තියෙනවා නැවතත් කියන මේක ඉතින් දැකපු මිනිහට මේක හරිනම් නැවත ඒක ලැබීමට සැලසුම් කරන්න සැලසුම් හරියනවා කියන එක නෙවෙයි මම කියන්නේ සැලසුම් කරන්න පුළුවන්කමක් තියෙන නිසා මේ දැකීම මේ දෙක පොදු ලක්ෂණ සහ පෞද්ගලික ලක්ෂණ දෙකම දැකීම. ඒක වාසියට ගන්න, ධෛර්යයට ගන්න. ඒ නැවත නැවත ලැබීම කුමක් කළ යුතුද? ඒ දෙක කරන්න. ඒක දකිනවා නම් යාට මේ ප්‍රෙෆරන්ස් එකක් නැහැ, choice එකක් නැහැ, කොතනක් තියෙනවා. අපි ගත්තොත් අපි කැමරට අපිට choice එකක් තියෙනවා. ඊමට choice එකක් තියෙනවා. වාතයට choice එකක් නැහැ. අපි කොහේ ගියත් උලම් හම්බ වෙනවා, කාටත් හම්බ වෙනවා. ඒකෙන් අපි පණ ගහගෙන ඉන්නේ. නමුත් ඒක සලකන්නේ නැහැ අපි. වතුර වලට නම් එක එක නම් වණක් දාන. කෑම වලට එක එක නම් වාතේ නෑ. ඒකේ මේකට ගියාට පස්සේ මොනම වර්ග ભેදයක් නැහැ. පුළුවන් තරම් මේකේ ඉන්නවනම් කියලා පුළුවන් කෙලස් කරන්න බෑ. කෙලස් උපදින්න විදියක් නෑ. මොකද choice එකක් නෑ මේ. preference නෑ. මේක හොඳයි මේක නරකයි කියලා නෑ. ඒකට ඒකට ආතතියක් ගන්න වෙලාවක් නෑ. හැමදැනම එකනේ. ඒකකට මමයා කියලා කැපෙන්නේ දෙයක්වත් නැහැ. සුෂ්ණා කරන දෙයක්වත් නැහැ. මාන කරන දෙයක් නැහැ. ඒ නිසා අපේ හිත අසරණ වෙනවා. අපේ හිත තනි වෙනවා. පාළු වෙනවා. මුස්පේතු ගතියකට නැති අපි ඉක්මනට ආයසර කර ගන්නා මාන කියන දිට්ඨි ලෝකෙට පයින්. අපේ ආය පැනලා ආව මේකට එන්න පුළුවන්. ඉතින් මේ යෝගාවචර දෙන අභියෝගය තමයි මේකත් අරග ගානටම තියාගන්නේ නැත්නම් මේක පුළුවන් තරම් හිතියොත් කෙලස් නැහැ. ප්‍රතිපදාව ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක වැඩි කිරීම සඳහා තමයි ප්‍රඥා. ඒ නැත්නම් ආර්ය ශ්‍රාවක මාර්ගය කියන්නේ නිබ්බාන ගාමී ප්‍රතිපදා කියන්නේ ඒක බෞලිකනවා. ඊට ඉස්සර නිවන දැකලා තියෙනවා. ඒක දැක්කේ නැතුව කාමිනී ප්‍රතිපදා හොයන්න බෑ. ඒවට දැක්කට පස්සේ වැරදි කියලා හිතුවොත් ඒ නිබ්බාන ගාමී ප්‍රතිපදාවට යන්නේ නැහැ. දැක්කට පස්සේ මේ මේ ප්‍රතිපදාක ප්‍රතිපලයක් කෙලෙස් අඩු ගතියක් මම මේක බෞලිකත කරන්න ඕනේ කිව්වට පස්සේ අලුත් ඒක කරගන්න දෙයක් නෑ නිබ්බාන ගාමී ප්‍රතිපදා එච්චර ගැඹුරු සමීකරණ නෑ. ඒක ආත්මයේ සිට වශයෙන් ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී සිහිය පවත්වන්නට අවශ්‍ය වන්නේ යටිපතුල් පොළවේ වදින විට ඇතිවන ස්පර්ශයේ ගොරෝසු බව කෙරෙනවද? ඒ කියන කොටසේ දැනෙන දෙන්දා ප්‍රදේශයේ මස් පිඩු තදවීම ගොරෝණී දැනෙන්නේ සුළු වේදනාකාරී දැනීම ආදී ගැනත් ඒ ඒ විලාවට සිහිය යොමුකොට ඒ දැනීම සිදුවන බව දැනගත යුතුද? යුතුද? සක්මණේදී ආයත මේකට ඉංගියක් වේ කියලා තමයි මම මතක් කරන්නේ. මම ඉඳගෙන නෙවෙයි මම දැන් හිටගෙන ඉන්නවා කියලා දන්නවනම් සක්. ඉතින් සහතික කරලා කියන්නේ කියන්නේ කියන්නේ හිතට ඔබ කොහොමද දන්නේ මම දැන් ඉඳගෙන නෙවෙයි කියලා. මොකද සක්මන් කරනවා. ඒතර හිතට එපා මේක ඔප්පු කරලා වෙන්න. ඉඳගෙන ඉන්නකොට නම් ඔබ කය හෙල්ලෙන්නේ නැහැ. මෙන්න මේ මේ කොටස් වලදීලා තියෙන්නේ. ඇවිදිනකොට මෙන්න මෙහෙම මෙහෙම වෙනවා කියලා. එතකොට තමන් තටමන්න ඕනේ කෘත්‍ය තමන්ට ඔප්පු කරලා දෙන්නේ. යා පය තියෙනකොට මේ මේ දේවල් වෙනවා. කෙන්දවල මේ දේවල් වෙනවා. කුලං වදිනකොට මේ මේ දේවල් වෙනවා කියලා. ඒ අත්දැකීම් සම්භායම අපි වැටෙන්නේ සම්මත කෙනෙකුට තමයි. ඒක දැකිය යුතුයි කියලා එකක් නෑ. මේ දකින්න දේවල් ප්‍රතික්ෂේප කරන්න එපා. හැබැයි නිතරම දැක ගන්න පුළුවන්. නැත්නම් බහුලව හම් වෙන අරමුණක් තමයි අපි මේ ප්ලෑන් මාකට් එක. රෙෆරන්ස් පොයින්ට් එකට අරමුණට ආලම්බණයට ගන්න. ඉතින් ඒකට තමයි පොඩි කුළුවරක් විදිහට කියන්නේ. එවිටකොට ප්‍රධාන වශයෙන් ඉස්සරහින් තියාගන්න වම තමන පොඩේ කෙටෙනකොට දැනෙන ස්වභාවය. ඒ අතරත මුළු කයේ විසිට වෙන දේවල් ඔක්කොම සතියට වැටෙනවා. ඒක යෝගාවචර සැකහැර දැනගන්න මේක ඉඳගෙන ඉන්නකොට ලැබෙන අත්දැකීමක් නෙවෙයි. මේක ඇවිදින අත්දැකීමක් කියන එක බොහොම සරලයි. බොහොම ඍජු. බොහොම සිද්ධ අත්දැකීමක්. ඒ අත්දැකීමේ ලැබෙන ඔක්කොම බලන්න. අහවලදී දැක්කේ නැති දැක්කේ නැත්තම් හොඳ නැහැ කියලා එකක් නැහැ. ස්වභාවයෙන් ලැබෙන සියලු දේම සරකට වැටෙනවා. ඒක වඩා හොඳයි. අත්තරේ වගේ වැඩිපුර විස්තර ලැබෙයි දකින්න එක සතිය හොඳ සුපතිච්ඡිත ගතියක්. වේකුල්ල ගතියක් වෙනවා. ඒකෙදි දැන් කරන්නේ මොකද්ද කියන අත්දැකීම දුන්නොත් මට පුළුවන් ඒක හරහා තේරුම් ගන්න ප්‍රශ්න මොකක්ද කියලා නැත්නම් මේ මම දකින්නේ මූල ධර්ම ප්‍රශ්න. තමන් කරන්නේ ආකාරවල වැටෙන්නේ කොහොමද? නැත්නම් භාවනා කරනකොට යම් ආකාරයක තමයි මේ ධාතු මනසකාර වෙන වැටෙන්නේ කොහොමද කියන මේ තමන්ගේ අත්දැකීම් සම්භාරය දීපකට ඇතුළත් නොකිරීම මම දන්නවා හිතලා කරන එකක් නෙවෙයි. නමුත් මේක තමයි කෙලස් කියලා. මම මේකට උදව් නොකරන්නයි මම කියන්නේ. තමාකල ප්‍රශ්නයක් කරනකොට තමන්ගේ අත්දැකීම් ටික කියන්නේ. නැත්තම් මේ ප්‍රශ්නේ නොමග යනවා. නැත්තම් ප්‍රශ්නෙට මේ අරපද්ධතියක් නැහැ. ඒ නිසා මේ ජීවම මේ ප්‍රශ්නම මම ඉල්ලා ඉන්නවා දැන් හෝ පස්සේ හෝ මේ ආනාපානය කියන එක තමන්ට වැටෙන්න කියලා. මේ ධාතුමනස කාර්යය කියන එක තමන්ට වැටෙන්න කියලා. බුලවන දෙකම කියන්නේ. නැත්නම් අනුමාන එකක් කියනවනම් ඒක ප්‍රශ්නෙට මේ දැන් කියන්නේ කඩේ විකල මස් ගන්න ගෙත්තා ගියානේ මේ මනස රාත්‍රිය කියලා දුරට ගිහිනේ හම් ටිකයි ඇස් ටිකයි තෙල් ටිකයි නම් ප්‍රශ්නේ පොලිස් කාර්යයක් කියොත් ඒක කරන්නේ ඒගොල්ලෝ ගියාම ඊට හතර මාස කුටියක් කබල රාත්‍රිය කියලා දෙන්නේ අපි ගියාම දෙන්නේ හමයි අංකයයි ඇටකයි ඉතින් ඒක කියනවා මස් ටිකක් දානවා ටිකක් ගන්න වෙලාවයි කල්ලි දෙර ගිහින් වැඩන්නේ ඉතින් මට දෙන කොටත් නිකන් මස් ටික නැතුව අහගන්න යනවා මටත් පොඩ්ඩක් දෙන්න මස් ටික නැත්තම් මං හිතුවා මයිත් එක නිකන් මස් බිස්නස් එකක් කරන්න හදන්නේ මං තමයි ඇටයි විතරක් කරලා ගන්න හදන්නේ කවුරුත් නැහැ. මට මස්සෝ. මානස සත්‍යකාන් සූත්‍රයේ විතර කියවෙන අජත්ත බයිදා යන වචන දෙකේ තේරුම පහදා දෙන්න. සමාවන්න මේ වචන දෙක. මේකෙත් මම කියනවා Tamanට අත්දැකීම් හරිය කියන්නේ කියලා නමුත් අපි අර සාකච්ඡා කරපෙදී පේනවා මම කිව් එකේ ඉන්නකොට ටයිල් එකක දකින්න නලියන. ඒ නැත්නම් කාපට් එකේ දකින්න නලියන. තව කෙනෙක් දකින්න පුළුවන් ආශ්‍රද ප්‍රසාදේ නලියන. ඉතින් අර බබාගේ භාෂාවෙන් කතා කරන සම්මුතිය කියනකොට කියන්නේ අර ටයිල් එකක කාපට් එක පේන එක බහිද්දා අජත්ත වශයෙන් තමයි ඇගේ ඇතුලේ සිටින ආශ්‍රද ප්‍රසාද දකින්නට අජත්ත කියලා කියන්නේ. මේ තමයි සරල ක්‍රමය. මේක ඔය හිතතරම් ලේසි වැඩක් නෙමෙයි ගොඩක් අමුතු තියෙනවා. අන්න ඒ වගේ මේ මමයේ කියාගන්න එක ඇතුලේ තියෙන වටක් වෙනවා ආධ්‍යාත්මික නැත්නම් අජ්ජත් කියලා ඇතුල කියලා සිග්නල් තියෙනවා. ඒකට බාහිර දේවල් වලට බහිද්දා කියලා කියනවා. ඉතින් ඒ විදිහට අත්දැකීම පිට සහ ඇතුළ කියන එක ආධුනිකයට ප්‍රසිද්ධයි. ඒක ඒක දැනගෙනම ඉදිරියට යන්න ඕන නිසා සර්වචනාංශේ ඉති අජත්තම කායේ කායම් පස්සී පියති බහිද්ධාවා කායේ කායම් පස්සී විරති අජත්ත බයිතාවා කාය කාය පස්සේ වේද කියලා අත්දැකීම ලැබපු ගමන් ඒක අනිත් පක්ෂයත් එක්ක සංසන්දනය කර ගැනීමක් පිටින් කරනවා. ඉතින් මේ ප්‍රශ්නවලදී ඉල්ල හිටිනදී මොකද්ද ආනාපාන කරන තමයි වැටහෙනදී ප්‍රශ්නෙට අවශ්‍යයි. ඒ කියනවනම් මේකට දෙවිය විස්තර කරන්න පුළුවන් තමයි ආදු ආදාලයි. එහෙම නැත්නම් මේ සාකච්ඡා කරන වචන ටිකක් විතරයි. අවසාන ප්‍රශ්නේ this morning meditation was a beautiful peaceful one. After an hour of the in-breath and out-breath was more and more subtle, but I could see clearly the beginning, middle and end, and the rising and passing away of the breath. The body was very light initially, and then disappeared, detached materially. I was aware of the knowing nature of the consciousness, the labeling and instruction being given by the volition and mental formation. I also faced the fire in watching all this outside. Everything was so clear and still. I felt I visited in a small they uh, haven below. There was peace, quiet, colors, illuminated stillness. Can you comment and advise? Thank you. මුලින්ම අලුත්යක් දෙයක් තියා අලුත් ගල්පක් බලපු ගමන් ඒක අර නවම භාවය කෝලගති කෝලගති නිසා විශාල සීලාලයක් තේරෙන්න පටන් ගන්නවා මේ වෙනදත් කරපු උස්ම දිහා හොඳට බලහිනකොට ඒකත් එක්ක හිත ඈත ඉඳලා බලනවානේ ලඟ වෙන්න ලඟ වෙන්න ලඟ වෙන්න පුදුම ආරෝපණශීලී තත්යකට එන්න පටන් ගන්නවා. එතකොට සම්පූර්ණ ඒක අත්දැකීමක් නෙවෙයි මුළු ජීවිතේම බාටපත් වෙලා ඒ ඒ අත්දැකීමේ සුවඳ මතකේ පැය ගණන් හිතේ හිටිනවා. ඊට පස්සේ දිගටම බලන බලන දේක හරි පිළිසිතු ගතියක් උදේට වෙන් වෙලා පේන ගතියක් පේන්න පටන් ගන්නවා. මේක යෝගාචරයට එක සැරයක් වෙච්චාම ඒ පරියක ගානකට ධෛර්යයක් ඇති නමුත් ඒ සමහරලා මේක වැරදිට හිතාගෙන හැම එකෙම මෙහෙම වෙයි කියලා අදිෂ්ඨාන කරලා ඊගාදස වාරණාට ඒක නොලැබෙන්නේ ඉඳී තියෙනවා. කෙසේ නමුත් කියන්නේ මේක ලෝකයේ තියෙන ධර්මතාවය සත්‍තහ විරිය සති කියන ධර්ම ටික පෙළ ගැහිච්ච ගමන් ඔය විදිහට දේවල් වල ඇතුළතක් වෙනවා. යම් වෙලාවක මේ සත්‍තහ විරිය සති එකලස නැති වෙච්ච ගමන් ආයශරයක් අර දරතේ ආයශරයක් ඝර්ෂණය අසහනය දෙවිල් කවියේ පිටට ඉතින් ඒක නිසා අපි හිතනවා මේ මේක මං වෙනුවෙන් පහටගත් එකක් කියලා. මේ ලෝකේ තියෙන එක තමන්ගේ ගුණ ධර්ම ටික ශ්‍රද්ධාව විදිය සතිය පිළිගැහිච්ච ගමන් සමාධි ප්‍රඥාව ඔබේ උචජනාචික සදා කර තියෙන සමාහිතෝ වික්කවේ යථා භූතං ඥානාති පස්සදීත සමාහිත වෙච්ච ගමන් එලස් වෙච්ච ගමන් බල සම්ප්‍රේෂණය සිද්ධ වෙනවා සමාහිත වෙච්ච ගමන් ඒක පේන්න පටන් ගන්නවා. මේ සමහරව හිතනවා මේකට පැය ගණන් පේ වෙන්න ඕනේ කියලා. ඇත්තටම තමයි ක්ලික් කරනකොට පැය ගණන් පේනවා නොලබෙන්නත් පුළුවන්. පැය මුලිකවලදී පැය ගණන් පේ වෙන්න ඕනේ. මේ එකලස අල්ලගත්තාට පස්සේ ඒක පිළිබඳව දක්ෂ වුණාට පස්සේ පාරට ඕනම තැනකදී ඕනම වෙලාවකට වෙන්නේ. ඒක තමයි භාවනා කර කර යනකොට අත්දැකීම කියන්නේ තලසුණාකම කියන්නේ ඉස්සර වගේ ඔක්කොම සකස් කරගෙන ඉන්න ඕනේ. ඒ සද්ධා විදියේ සති සමාධි පත්‍ර පෙළ ගැහෙනකොට තේරෙනවා තේරෙට පටන් ගන්නවා. තේරිච්ච ගමන් තේරෙනවා. මේ වගේ අර නොදැක්ක අතුලාන්තයකට යන පටන් ගන්නවා. ඒක නිසා ඒක ධෛර්යයකට ඇති කරගන්න මෙතෙක් ආපු ගමන හරි බවට ලකුණක් මේකේ තියෙනවා. හැබැයි මේකේ ස්ථිර වෙනසක් ඇති කරලා නැහැ. හැකියතා හැකියාව දක්ෂතාවය වංශපත්‍ය පෙන්නනවා. එයා උනන්දු වෙලා නැවත නැවතත් මේක ඇති කිරීම සඳහා ඒ හේතු කරුණු එකලස් කර ගැනීමට අනුග්‍රහ කිරීම තමයි යෝගාවචරය කරන්නේ. ඒක තමයි සර්වඥ සුඛෝපදේශෙත් එක්ක. අපි මේ වගේ භාවනා කරන අයත් එක්ක ඉන්නේ ඒකමයි. ඒක නිසා ඒකට නැවත එළඹ වාසය කිරීමට ගත්ත එකලස නැවත නැවතත් ඇති කරගන්න කියනවා. ඒකට සමාධිස්සිත නිමිත්තක් ආයි යෝති කියලා කියනවා. මේකේ සමාධි වෙච්ච වෙලාවේදී කොයි වගේ පසුබිමකද මේක උනේ කියලා ඒ පසුබිම නැවත නැවත සකස් කර දීමේ අනුග්‍රහ කරන්න කියන එක තමයි උපදේශය. සාමාන්‍ය කාලෙන් පැයක් කරගෙන තියෙනවා. ලිඛිත ප්‍රශ්න සඳහා තව මේක කාලෙන් පැයක් විතර කාලයක් තියෙනවා. වෙන කල්තිපු ප්‍රශ්න ටිකෝ උත්තර බඳින්න ඕනේ නැත්නම් වෙන ප්‍රශ්න තියෙනවා නම් ඉස්සල්ලාම ගත්තොත් Tamanne වැටෙන ආශ්වාස ප්‍රශ්වාසය විස්තර කරන්න පුළුවන් ද ධාතු මනසකාරය නැතුව. ඒක විතරයි ධාතු මනසකාරය නෙවෙයි. තමන්න දැනෙන කම්පනයක්ද උණුසුමක්ද සීතලක්ද මොකක්ද ආනපන වැටෙන ආකාරය අපිට ඉදිරිපත් කරන්න කියන්නේම ඒ දණ්ඩති බබාට ඒ භාෂාව ගන්න තමයි. එයා කතා කරන හැම වචනයක්ම ධාතු මනසකාරය ආරම්භයි කියනවා. හතර මොකොත් ඒවා ඒක ධාතුමස්කාර පැත්තක තියෙනවා. එතකොට ආශ්‍රත් ප්‍රසවාසයට මූණ දෙන්න පුළුවන්ද මෙනේ කරද්ද වැටුනේ කොහොමද කියලා වැටෙන හැටි කියන්න උත්සාහ කරන්න බෑ. මොනවද වාගේ වෙන භාෂාවක් නැහැ. අර මොන කියන භාෂාවක්. ඒක කියන්නේ. ඒක මොනවද කියන්නේ? අනුපාන කෙරුවද ඒ කරන මෙනේ කර ගන්න පුළුවන් මොනවද වැටුනේ? මූණ જાති මොනක් කොට වෙලා වැටෙන්නේ කතා කරන්නේ ධාතුමස්කාරය විතරයි. ඉතියායක වෙනම උත්සාහ ගන්නවනේ ධර්මස්කාරය කරගන්න. වැටහෙන දේ තව කෙනෙකුට සංනිවේදනය කරන්න වෙන භාෂාවක් නැහැ. ප්‍රകൃතිය වහ සංවේදනය කරන වෙන භාෂාවක් නැහැ ධර්මස්කාරය විතරයි. ඉතින් එයාට එයා ඒකට ඇදලා ගන්න ඕනේ. ඒවට වගලා ගන්නනේ වැඩේ. මොනවා කෙනෙක්වත් වැඩක් නැහැ. තමන් භාවනා කරන එක කාට හරි වාර්තා කරන්න බැරි නම් ඒක නිකන් ගොළුෙන් දැකපු හීනයක් වගේ. ඒ කමටහන් සුද්ධ කරන්න බෑ. කතා කරමු කතා කරන්න වෙන්නේ ධාතුමනසිකාරය හරහා විතරයි. ඒ කියලා දෙන්න ඕනේ මේක ධාතුමනසිකාරයට. ওই විදිහට පුළුවන් තරම් ආනාපානිය ආශ්‍රය ප්‍රසතිතිය තොරතුරු ටික ඇත්ත වශයෙන් දකින තොරතුරු ටික විචාර කරන්න කියන්නේ ඒක මේ භවනා කරන පචගින මිනිහට අක්කාරකට කමු. ඒ වගේම නණිය බල්ලේ කතා කතා කරන බලක් කරගන්න ආනාපානිය. අර මනස ධාතුමනසිකාරය හතරකට තමන්ව විස්තර කරනකොට අනිවාර්යෙන් වචනේ එන්නේ ධාතුමනසිකාරය හරහා විතරයි. විශ්වාසයෙන් මම හිතන්නේ කරනවා මට යන්න කරන්නේ නැති. ඒකත් ඒක නිසා ඉතින් තමයි වාඩි වෙලා ආනපාන ධ්‍යාන නැතුව වාඩි වෙලා ඉන්න තියා බලන්න නම් මොකද වැටෙන්නේ. ඒකට වාඩි වෙන්න වාඩි වෙන්න මොනවාට පයව ගන්න එක සීතල කරගන්න. ආසනයෙන් සකස් කරගන්න. පහසු විදිහට වාඩි වෙන්න. වාඩි වෙලා බලන්න සාමාන්‍ය ධර්මයේ යොදලා තමයි මේ ඕනම පුරුදු කඩදාසි කඩේ වගේ දැක තියෙන නැත්නම් සම්බරව තියෙනවා කියලා. කියලා මේ ඇඟේ තියෙන මේ පහසුව, ඒ තියෙන විශ්‍රාමයේදී කියන්න උත්සාහ කරන්න එපා. උගාක්ලා ඉන්න බලන්න. ඊට පස්සේ බලන්න මොකද වෙන්නේ? ඒත් අර තියෙන තදේ එනවද? ඒක නැත්තම් තමයි මේ ඇඟේ තියෙන විවේකී මුක්ති වෙන්න පුළුවන්. සරසුමට ගියේ වෙන්නේ ප්‍රශ්නේ ඉන්නේ මං කටට ඉත ඉසල සෑහළු කියලක් වාඩි වෙනවා වාඩි වෙලා වාඩිලා ඉන්නේ ඉරියව්ව දිහා බලනවා කායපස්නාව කියලා කියන්නේ ඒක ඇක්චුලි තමයි ඔය 18ක් තියෙන්නේ ආසද ප්‍රසවාසයේ දෙතිස් කුණප ධාතු මනසිකාරය ඕනම යන්නේ ඉතිලා දොරට වඩන තැන තමයි මේ කයත් එක්ක අපිට යාළු වෙන්න බැරි. ඒක බැරි කියන්නේ ඒ කියන්නේ මේ මනසේ අනුකෝෂයේදී මොන જાතකේ රොක්කත් මේ මනසට මේ මේ කයත් එක්ක ඉන්න බැරි කමට නෙමෙයි අනිත් නැතිව 18කට ඕකෝනට ජීවිතේ නෑ ඒක පළවෙනිම දේ තමයි හිත කය දෙක අවබෝධ ගන්න නාම රූප දෙක අවබෝධ ගන්න මේ දෙන්නට කතා කරන්න කියපන් දෙන්නට යාළුවන්න කියපන් අපි දැනගෙන හිටියත් නැති හිටියත් උදේ ඉඳලා හැන්ද වෙනකන් තමන්ගේ ශරීරයත් එක්ක පුදුමාකාර ද්වේෂයකට තමන්ගේ ශරීරයේ තමන්ගේ වගම මිත්‍යාභාවපත් කරගත්තට පස්සේ නිවන් දැක්කම දෙන්න මොකක්වත්ම ඕනේ නැහැ ඒක තමයි ඒකයි අපිට මේ සෙන්කෝගේ වාහන වාහන වාහන ඉදුම් ඉදුම් කැමරේ ඔක්කොම ඕන කරලා තියෙන්නේ මේ ඉරියව්වේ පහසුකම ගන්නපැයි. ඒක එක්කෙනෙකුගේ දෝෂයක් නෙවෙයි. ඒක මානවයාගේ තියෙන ප්‍රධාන විශේෂම උගත් මිනිස්සු අතර තියෙන දෙයක්. ඒ द्वේෂය තමයි උගත්කම කියන්නේ. මේක ඉන්න බැරි නිසා තමයි මේක එක දේවල් කරන්නේ. මේක ඉන්න පුළුවන් නේද? ඒක තමයි ඔපිටල ඒක ඒක පිළි ඒක ඒක ඉන්නේ හේතිය තමයි අනලොයි. මේකටයි මොනවක් හදන්නේ. ඒක ඒක තේරුම් ගන්න ගියාම තේරෙනවා අපි අපේ හිත කොච්චර දුකට කැමතිද කියලා. කියලා දෙන ඕනම දෙයක් මිරිකලා චාල්දාගෙන කියනවා මේ නම් ගිනියක් වක් අල්ලගෙන දනවා දනවා දනවා කියනවා. ඊට කියන්නේ වාඩිලා වාඩිලා ඉන්න තියා බලන්න. තමයි ඒකත් දැන්. කියන්නේ නමාරිසය කියලා චිත්‍රපට ෆොටෝ එකක් ගන්න ආවා. මේ ඇදෙන ගියාට පස්සේ එතන කෝට් එකකුත් තියෙනවා පයිප් එකකුත් තියෙනවා ටයි එකකුත් තියෙනවා. නිකන්ද නේද උඹේ කෝට් එකක් ගහගෙන ටයි එකක් ගහගෙන පයිප් එකක් ගහගෙන මෙයාට කැමරා කරගෙන ඉනා ඉනා වලට පයිප් එකට. ඊට පස්සේ ආවද කියනවා ඉතින් ඊට පස්සේ ආයෙ කතා කරලා ආයෙ ආවද. අද පයිප් එක ගහලා ඉඳ ඉනා වෙට කියන පයිප් එක. මිනිහා ගිය තාලේ ෆොටෝ එක ගත්තා නම් අපාරසයි ෆොටෝ එකක් ගන්න දෙනවා. මිනිහා අඳිනවා කොටගරි ගන්න කියනවා නේද? ඉතින් නිකන් බෝල්ට් එක හම්බෙන්නේ. ටයි එකක් එකක් පයිප් එකක් තමයි. ඉතින් වගේ සක්මන් කරන්න ගිය ගමන් දඬු කඳේ ගැහුවා වගේ සමහරු ගුරු කපුල් ගැතලා වගේ සක්මන් කරනවා. අචාන් චා ස්වාමීන් වහන්සේ ඒ දාකා කාර්යාලේ මැදිස්ත්‍රාණේ යනකොට කට්ටිය මේ බොකරවක් වගේ ගුරු කපුල් බැලලා මේ ගුරුනාන්ද කතා කරේ මේ මිෂින්ට සුව වෙන්න කියපන් අප්පා මේ මොකද්ද මේ කරන්නේ කියලා. භාවනා කරන්නේ කියලා දරුවදී ගැහුවා වගේ දෙන්නුනා ඒක. විශ්ලි කරාල. ඉතින් නැගිටිනකොට දැහැටකට අමාරු. ඔච්චර කල්යයිද කියලා බලන්න මේ මූලික මේ තියෙන මේ සබකෝලකති අරගන්න. මම මේ කයත් එක්ක යන්න දෙන්න. ඉතින් අනිශ්චිත මේ සිනගක් මැද වාඩි වෙලා ඉන්නවා කියන එක ආශ්චර්යයක් නෑ. නිවනක් අම්බද කරලා ඔය අපිට සමාධිය ඉන්න පුළුවන් නේ. සෙනගක් ඉట్లా අපිට සාමාන්‍යයෙන් පිරිස අමතක කරන්න පුළුවන් පිරිසක් එක්කම ඉඳලා පිරිස අමතක කරලා කායට හිත ගන්නවා කියන්නේ අපි සමාජයේ අනුගේ අසල ජීවත් වෙන જાතියක්. හරියම ඒ නිසා අපේ ස්වභාවික කරන්නේ නැවත ස්වභාවික වෙනවයි කියන එක විද්‍යාවක් ඇතර නෑ ඒක නිකන් කලාවක් තියෙන්නේ. ඒකට කරන්න තියෙන එකම දේ මේක කරලා කරලා කරලා කරලා වෙන තියෙන අත්තරදී ඔක්කොම ඉවර කරලා නොකරනවා වගේ දැන් කෙරෙනවා වගේ මට උඩ ගියට පස්සේ මම භාවනා කරනවා මට මාරුයි මේ මේ මේක සත්‍යයේ හුස්ම ගත්ත ප්‍රශ්නයක් නෑ ආනාපාන සතියේ කිය ගම හුස්ම ගන්නත් එතකොට බලපු වෙනවා මස්තික තද ඊයර ඕවදුයි හිතට අරගෙන වැඩි ඒකට වෙන බේතුමක් නැහැ කරලා කරලාම එහෙම නැත්නම් ඊට කලින් ස්ටෙප් එකට යනකොට ඉඳගෙන ඉඳලා ඉඳගෙන ඉන්න බව බලන්න. නෑ කියන්නේ මම මෙච්චර කතා කරන්නේ. මගේ කය ගැන අවධානය තියෙනවානේ. Taman ඉන්නේ ඉරියව්ව ගැන ඒක ඇතුලේ තියෙන තව ස්පෙસિෆික් ඉවෙන්ට් එකක් තමයි හුස්ම කියන්නේ. ඉතින්සලා හුස්මට යන්නේ ඉස්සලා කයට හිත යන්නේ අත්‍යවශ්‍යයි. ඒකට ඒක ඒ වගේ යාර සරල පුංචි කාරණා අපි ඉක්මවවුවොත් ඉතින් අවුරුදු ගණන් අපි භාවනා කරාවේ හරි විවේකයකටපත් වෙනවා. හැබැයි ඒකට දොස් කියලා බෑ මොකද වෙන ක්‍රමයක් නැහැ. ඔය දෙදේ කඩේට වැඩිච්ච කාලේ ඒක කටට උඩේ. ඉතින් මේක නැතුවට සරලව කියලා දෙන්න ක්‍රමයක් ඇති කියලා හිතනවා. ඇත්තටම. ඒක සාමාන්‍ය කියන්නේ අර කය ඇතුලේ පවත්වා ගැනීමට උපක්‍රමයක්, සීනිකෝලයක්, ප්‍රයෝගයක්. අපි කයේ මෙහෙම කියනවා. තව එක මොකද තේරෙන්නේ මම හිතනවා. ඔය ඉන්ස්ට්‍රක්ෂන්ස් පැකේජ් මම කියන උත්සාහ කරා. අපි හිතමු ඔහොම සමකෝල වෙලා වෙලා කොහමද ආනපනතික යාළුණයි කියලා හිතමු. ස්වභාවයෙන් සාකලව ආනපනිය බලන්න. මේක කරගෙන යනකොට ආනපානි හරියට හරියනවා නම් මේක කරන්න යන්න බෑ. මම කියන්නේ නිදර්ශනයකට එන්නේ එන්නේ ආනපාන තුනලා නොදෙනිය. නොදෙනියම ආයෙ කොහෙද ඉන්නේ ආයෙ ශරීරෙට. වෙන කොහෙද? ඉතින් පටන් ගන්නකොටම ශරීරෙට ගියා නම් ඒ දුර ගමනක් කියලා තින්නේ ඔතෙන්ද. පටන් ගන්නකොටම කියන මේ ශරීරේ වාදිනකොටම තමයි තේරෙනවා නම් මේ මම දැන් මෙතන ඉන්නේ ඉන්නවයි කියලා. ආනපනේ හරහා කියලා ආවත් එකයි නැතුව ආවත් එකයි. කරකලා එන්නම තමයි ඉන්නේ. ඒක තමයි අමාරු වෙන්නේ. ඒ කියන්නේ අපි මුළු ජීවිතේම අපි තමන්ට වෛර කරගන්න එක තමයි කරන්නේ. ඒකේ තමයි මේ අනුන්ට වෛරය යන්නේ. ඒක හේව නැකට. අපි මුළු සංසාරෙම වෛර කරපු එක දෙයක් තියෙනවා මම දැන් මෙතන කියන එකට වෛර කරන එක තමයි කරන්නේ. දැන් ඒක පෙන්නලා දෙන මැරෙන්න ඉස්සලා ඕක බලපන් ඔබ මේ වගේ මේ සුන්දර මොහොතකට වෛර කරනකොට හොදක් වෙන්නේ නැහැ. ඒක දැනගෙන දාන්න දහම් කැටයක් දාලා මම දැන් මෙතන කියන මොහොතට ප්‍රේම කරන්න ඉඳපන්. ඒකට බුදු කෙනෙක්ම එන්න ඕන කියලා ඥානවත් ආමතුරු ලියලා තිනවා මේක එසේ මෙසේ මිනිස්සු කිව්වට තේරුම් ගන්න බෑ බුදු වෙලා බුදු කෙනෙක්ම එලා කියන්නේ මේ මුළු ඔක්කොම ජඩකම් කෙරුවේ මේ මම දැන් මෙතන මොකද කියලා වෛර කරනවා. මේ සියලු සත්පුසගති මාර්ගය මේක ආවොත් ඒක වැදලා යාප්පු වෙලා යාදිනි කියලා මොන දෙයකට කමන්නේ මේකට ආපු දවසේ එනිසා ඒකේ ආවේගයෙන් මොකක්වත් ලැබෙන්නේ මොකක්වත් නැති වෙන්නේ නැහැ මේක මා විශාල ආධ්‍යාත්මික වැඩක් මේක පැත්තකින් බලනකොට ඉච්ඡර මේ කරකෝ කෙනාට හිතනවා ඔගේ ඔච්චරම කියන දෙයක් තියෙනවා කියලා. හැබැයි කරන්න ඉස්සෙල්ලම ලෝකයක් තියෙනවා. ඒක ඉතින් ඇත්තට කමටහන් නැති කර ගැනීමක් ඇතුළ තියෙනවා. ඒක නොකරින් හැම වෙලාවෙම කමටහන් තියෙනවා. ඒක තමයි ප්‍රകൃතිය. ඒක තමයි ස්වභාවය. ඒක තමයි මේ මේ ධාතුන්ගේ ප්‍රകൃතිය. ප්‍රകൃතිය කෙලසිලා ආවේ. ඒකට යවුවා පෙරේතට වෙන්න පස්සේ ප්‍රශ්නයක් කාලා දුන්නා. මේ මේ වගේ එකම දර්ශනයක ඇතුළත් මට්ටම් කීපයක් තියෙනවා. අපි කොයි එකකද අවධානය යොමු කරන්නේ අවස්ථා දෙක තුනක් තියෙනවා. කොයි එකකට අවධානය යොමු කරන්නේ මම ඒ වෙලාවේ කිව්වේ. ප්‍රධානම ප්‍රාග්‍රවණිය නිකලෙසවදී තමයි අපි අනුමත කරන්න ඕනේ එකත් එකයි හැසිරෙන්නේ. ඒකට ආනාපානයයි ඒ ආනාපානිය ඇති කරන මේ කම්පන චංචල කියන මූලික ස්වභාවය ගත්තාම Taman කොයි එකද මූල අවධිය, රාග අවධිය, කල අවස්ථාව කියලා සලකනවා. නපානින ඉතින් ඒත් කමයි. හැබැයි බලන ඉන්නකොට ඉන්නකොට ඊට වැඩි සියුම් අවස්ථාවට යනවා. යන්නේ අනේක තමයි දැනගන්න ඕනේ කෙලෙස් අරවි ප්‍රතිපදාව ඉදිරිය. තව තව ඉදිරියට යන්න යන කෙලෙස් අරවි වුණා. තව තවත් ප්‍රතිපදාව ඉදිරිය. එහෙම දැනුවත් කියනකොට ওই ප්‍රශ්නේ නැහැ. වඩා ප්‍රාථමිකයි වඩා කලලයි, වඩා ප්‍රාග්‍රහණීය. ඒක වඩා කෙලෙසයි. මේක වඩා ප්‍රතිපදාවෙන් දියුණුවා. මේ එක දිනුනා කියලා මේක නැති වෙලා නැහැ. මේක ඕන බලන්න ඕන. එහෙම මේක තියෙන නිසා තමයි මේක සංසන්දාත්මක වෙන්නේ. මොකද යෝගාවචරය අඛණ්ඩ ප්‍රගතිය බලාපොරොත්තු වෙනවා. දිගට මේක තමයි ප්‍රොමෝට් කරන්න ඕනේ. මේකත් එකයි අසල වැඩ කරන්නේ. මේකත් වැඩිය ප්‍රාකෘතික තියෙනවා. මේ පැත්තට ගියොත් ඒක නැති වෙනවා. මේකට ගිහලා මේක ඇෂ් කරන්න කරන්න මේක තව තව රිෆයින් වෙවි රිෆයින් වෙවි මන්නේ බෑ. බුදුමාකාර මූල අවස්ථාවට නම් බුදුදහම කියන්නේ කාගේ තිත ප්‍රබෝෂණයි. ඇතුළට යන්න යන්න නමුත් අපිට කුරුද්ද තියෙන පිටලෙන්නේ. මේ වෙලාවක පිටලෙල්ලයි ඇතුළයි දෙකම ගන්න පුළුවන්කම තියෙනකොට කොහොමද තෝරන්න ඕනේ කියලා නේ ප්‍රශ්නේ. ඒකට ඇතුළ නම් නිකලස අවස්ථාව, විවිධ අවස්ථාව, ප්‍රතිපදාවේදී උන කෙලෙසක අවස්ථාව ඒක පෙන්නලා දෙන්න තමයි බුදු කෙනෙක් පාන්නේ. දැන් තමයි දෙකම තියෙනවා. එතකොට ඕනේ නම් ඒ දෙකෙත් මේක ඉන්න පුළුවන්. ඕනේ නම් මේකට යන්න. මම මේක හම්බුනේ ප්‍රතිපදාකින් අහම්බෙකින් නෙවෙයි කියන එක මතක තියෙනවා. ඒක හොඳටම ස්ට්‍රෙස් කරනවා. මේ தත්ත්වය හම්බුනේ අහම්බෙන්නේ නෙවෙයි. මේක අනිවාර්ය ප්‍රතිපදාවක්. නිකම් පයින් යන කාර්යය කළ කර පය වැදෙනවා වගේ නෙවෙයි. මුචිනාච විශේෂ කෙනෙක් කෙලෙසාරයි. මේක පුරුදු කරන පුළුවන් මේකට වැඩි ඉස්සරහට යනවා තවත් කෙලෙස් අඩු වෙනවා ඒක ඉතින් සංසන්දනාත්මකයි සංසන්දනාත්මකයි එන්නේ එකින් එකට එකින් එකට ඉතින් දිගටම පෙරලෙන කලේ පාස් කරලා යනවා වගේ පෙරලි පෙරලි පෙරලි පෙරලි යනවා කල කැපි කැපි කැපි කැපි යනවා කෙලෙස් අඩු කියලා කෙලෙස් කියන්නේ සංකරතාවය නික්ලේශී කියලා කියන්නේ යමක තියෙන ඒකීය භාවය කලවක් නැහැ නික්ලේශී නිර්මලයි නිවිතුයි. කලවමක් තියෙනවා නම් හරි ආසයිනේ අපි අච්චාර ගන්න, උච්චලත් ගන්න, අනවන කක්කලම. ඊටදී ආදි ඒකේ පළතුරු කරන්නේ. කොයි දේ වුණත් ප්‍රපයා කරන්න කරන්න කෙලස්. සෝ ප්‍රකෘතිය ගන්න කාට රිලවන්ට වඳුරන කවදාකවත් කැන්සර් නැහැ. මොකද ප්‍රපයා කරන පොත් අයින් කරනවා. ඔක්කොම ෆයිබර් ටික අයින් කරලා වෙනම කණේට කියලා ගන්න ඇපර් ෆයිබර් එකේ. ඉදිරියට ගෙනාවා රබර් ගෙඩි පොත්ත කරලා කපලා විසි කරනවා. ඉතින්ලා ඕම ෆයිබර් යන්නේ නැහැ ෆාමසි එකට. ඇපල් ගෙඩියක් කන්න තු ඉතලා ලෙල්ලෙන් කන්නකොට කැන්සර් එන්නේ නැහැ. ඒ නිසා ඔය දන්න සාත්‍ර හැම එකකින්ම කරන්නේ දේවල් සංකරණය. ප්‍රകൃතිය පටන් ගන්න මූල ස්වභාවය එකගෙන නික්ලේශී නිර්මලයි. විවිධයි. නිසා මොනම දෙයක් සකස් කිරීම කරන්නේ නැති තරමට ප්‍රകൃති ඒකයි වැද්දන්න ඉතරලද තිබුණේ. ඒක අපි දක්වන අනුකරණය. අපිට අපේ හිත කියනවා අරම කරපන් එහෙම කරපන් මේ හැටි කරපන් নানা ප්‍රකාර සැලසුම් කොට කරක දුරුකම් ගේනවා. ඒක ඔක්කොම කෙලස්. ඒවා සේරම මාර්ගාක්ෂිකයි. මොනවත් නොකරුවත් මේක තියෙනවා. බුදුජානනාංශය අපිට පැත්තගෙනලා කියනවා හික්මයන් හිත කය වචනේ හික්මියන. ඔකට ඕම ඉන්දරට කැයි. ඒකට කිසි ආතතියක් නැහැ. මගේ කියමනකුත් නැහැ. ඒකේ කිසි අඩුවකුත් නැහැ. අද්දක අරපුවම අපිට මොන දෙයක් දේවත් බලන්න නිකන් ඉන්න බෑ. අර කහදන්න හිතනවා මේක කරන්න හිතනවා. ඒක තමයි කෙලස් කියන්නේ. ඒ තමයි සංස්කරණය කරනවා කියන්නේ. අර කියන්නේ මේ අසංඛාරයි. මොනවාකට කරන්නේ සංස්කරණය කරන්නේ. එතකොට මේ සිද්ධියේ මගේ අතර නැකමකුත් නැහැ. එතනදී වැඩේ කරගන්න මම මෙතන ඉන්නවා. මට මාගේ කියන්න ඕන මොකුත් නැහැ. ප්‍රශ්නයක් අපිට පුළුවන් මේක විවිධ කාලය නැත්නම් සක්මන සඳහා පාවිච්චි කරන අපි අරගෙන පැයකට විනාඩි 20ක් 25ක් විතර වගේ කාලයක්. තව කියන්නේ 7ක් 5ක් විතර කාලයක් තියෙන ප්‍රශ්න තියෙනවා නම් එහෙම නැත්නම් අපි මෙතන සතිವಾರය සමාප්ත කරගන්න සාදුකේදී. විනාඩක් තේරුම් ගන්න.